අපි කවුරුත් නොහිතපු වෙලාවක අපි කවුරුත් නොපැතපු විදිහට මහා පුදුමාකාර සිදුවීමක් අපේ ලංකාවේ සිද්ධ වුණා. ඒ තමයි අපි කවුරුත් නොහිතපු ඒක අපි හැමෝගෙම අවශ්‍යතාවයක් තිබුණු බෞද්ධ රූපවාහිනිය බිහිවීම. මේ රටේ විශාල ප්‍රමාණයක් ජීවත් වෙන බෞද්ධ ජනතාවට ධර්මඥානීය පුළුල් කරගන්නට බෞද්ධයා නමින් රූපවාහිනියක් ආරම්භ වුණා. අපේ කොළඹ ග්‍රෙගරි පාර ශ්‍රී සම්බෝධි විහාරාධිපති ඒ වගේම බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති පූජ්‍ය පණ්ඩිත අපේ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරන් වහන්සේගේ චිත්තසංතානය තුල ගොඩනැගුණු ඒ බොහොම සුභවාදී සංකල්පය මල්පල දරලා මේ වෙනකොට වසර 5ක කාලයක් ගත වෙනවා. බෞද්ධ රූපවාහිනී ඔබ නරඹනවා නම් හොඳින්ම දන්නවා. ඒ වගේම බෞද්ධ ගුවන්විදුලි ශ්‍රවණය කරනවා නම් ඔබ දන්නවා. විවිධාකාර වූ ධර්මානුකූල වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදී වැඩසටහන්. මේ වැඩසටහන් සියල්ල අතුරින් ප්‍රේක්ෂක ඔබ ඉතාමත්ම ඌමනාවෙන් ඕනෑකමින් සහ සම්බන්ධ වී වරද්දන්නේම නැතුව නරමන වැඩසටහනක් බවට වැඩසටහන් කීපයක් පත් වී තිබෙනවා. ඒ අතුරින් භාවනා වැඩසටහනට හිමිවන්නේ තද්විතීය ස්ථානයක්. අපි අද දවසේදීත් මේ සූදානම් වන්නේ ඔබේ එම භාවනා වැඩසටහනේ තවත් අලුත් භාවනා ක්‍රමයක් පිළිබඳව ඔබට කියා දෙන්නට. අද දවසේදීත් අප කළ ආරාධනාව පිළි අරගෙන මෙම මෙදිරියට වැඩම කොට සිටිනවා. අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝම වංශ ස්වාමින්දන් වහන්සේ ස්වාමින්දන් වහන්සේ අපි අද දවසේදී තිතාම ගෞරවයෙන් යුක්තව දොහොත් මුදුන් දීලා මේ වැඩසටහනට පිළිගනු ලබනවා කාගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ පිළිබඳවත් යමක් සඳහන් කරනවා නම් ඔබ දන්නවා වසර එකහමාරක දෙකක පමණ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ මෙවැනි භාවනා වැඩසටහනක් මෙහෙයුවා නම් ඒ අපේ කහගොල්ලේ සෝමනස්ස ස්වාමීන් වහන්සේ විශේෂත්වයක් තිබෙනවා ඊටාම නිර්වුල්ව පැහැදිලිව ඒ වගේම සාමාන්‍ය මට්ටමක දැනුමක් තිබෙන කෙනෙකුට උනත් බොහොම සරලව තේරුම් ගන්නට පුළුවන් බොහොම සුන්දර බොහොම සරල ආකාරයකින් තමයි ස්වාමින් වහන්සේ මේ භාවනා කරුණු ඉදිරිපත් කරන්නේ මේ වෙනකොට ඔබ ජීවිතේ කවදාකවත් නැසූ මාතෘකාවන් 14ක් 15ක් 16ක් පමණ මේ වෙනකොට භාවනා අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව පසුගිය සතියේදී අපි කතා බහ කර නිමවන්න තියදුනා මාස දෙකක පමණ කාලයක් තිස්සේ කතා බහ කළ ධාතු මනසිකාර භාවනාව. අද අපි මුල පුරන්නේ මේ තවත් නැවුම් මාතෘකාවකට අට්ටික භාවනාව. ඉතින් අට්ටික භාවනාවත් ඊටාත්ම වැදගත් බොහොම මහාන් භාව සම්පන්න භාවනා ක්‍රමයක්. මේ අලුත් භාවනාව පිළිබඳ දැනුම ඔබේ දැනුම් පොතට එකතු කරගන්නට කලින් අපි සූදානම් වන්නේ ගිය සතියේදී අපි කතා බහ කළ කාරණාවන් පිළිබඳව යම් සාරාංශයක් ඉදපත් කරගන්න. අපි හඳුරුනේ පසුගිය සතියේදී කතා බහ කළ ධාතු මනසිකාර භාවනාවේ වායෝ ධාතුව පිළිබඳව ඒ අන්තර්ගත කරුණු ඉතාම කරුණාවෙන් යුක්තව අපට ඉදපත් කර දෙනමින් කාරුණික වෙලා සිටිනවා. හොඳයි. කාරුණික සදාවත් වෙනවත් තෙරුවන් සරණයි. පසුගිය අපේ සතියේ සාකච්ඡාවට ගනුනේ වායෝ ධාතු භාවනා අපමණසිකාරයයි. ඒ අපි කොටස් 6කට වෙන් කළා උද්ධංගම වායෝ අදෝගම වායෝ උඩට යන වායතෝ පහළට යන වායෝ පුච්චසේ වාතෝ බඩ තුල කොට්ටසේ වායෝ බඩ වැල තුල අංගමංගානුසාරි මුළු සබෝංගෙම දුවන වායුව සහ ආස්වාස ප්‍රස්වාස වායු කරුණු 6යි. ඒ 6 තමයි අපි සාකච්ඡාවට ගන්නනේ. ඒ නිමාවටපත් වෙනකොට ධාතු කර්මස්ථානේ කරුණු 42ක් සම්පූර්ණ කළා. මේ 42ේම පුරා දැනුම මේ හැමදෙනාටම ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ බොහොම හොඳින් දියුණු කරත්වා කියලා අපි කාරුණිකව සිහිපත් කරනවා. අදට නියමිත භාවනාවට අපි බැසගනිමු. අද ස්වාමීන් වහන්සේ ඔබට සිහිපත් කරන්නේ පසුගිය සතියේදී කතා බහ කළ ඒ කාරණාවන් පිළිබඳව ධාතු මනසිකාර භාවනාවේ වායෝ ධාතු පිළිබඳව. එහි ඔබට නොතේරෙන නොපැහැදිලි කරුණු තිබෙනවා නම් ඔබට කියව තිබෙනවා නැවත නැවතත් තියෙන වැඩසටහන ශ්‍රවණය කරන්න ඔබට පුළුවන් සම්බෝධි විහාරස්ථානයට පැමිණ එම ධර්මදේශනා අඩංගු සංයුක්ත තැටි ඔබට ලබා ගැනීමක් කරන්නටත් පුළුවන්. එමත් නැත්නම් දුරකථන මුතුමක් දීලා නැත්නම් ලිපියක් මගින් ඔබේ ගැටලු නිරාකරණය කරගන්නටත් අපි ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. අපි අද කතා බහ කරන්නේ අට්ටික භාවනාව පිළිබඳව. අපි අඳුරන්නේ අලුත් මාතෘකාවක් අට්ටික භාවනාව තුළ අන්තර්ගත වන්නා වූ කාරණාවන් පිළිබඳව අපට කාරණිකව පහදා දෙනෙමින් ඉල්ලා සිටිනවා. කාරුණික සදාවත් වෙනවත් අට්ටික භාවනාව යනු අමුතුවෙන් කාටවත් තේරුම් කර දෙන්න අවශ්‍ය නැහැ ඇටසැකිල්ල. ඇටකටු හම්බ වෙනවා සතුන් ගැටකටු හම්බ වෙනවා. අන්න ඒ ඇටකටු සිහි කරගෙන කරන භාවනාවයි අට්ටික භාවනාව. පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේදී මහරහතන් වහන්සේ නමක් ගිරවෙකුට ගන්නවා උඹත් නිකන් ඉන්න එපා මේ සිල්වත් ගුණවත් උතුම භවනා කරනවා උඹත් මේ අට්ටි අට්ටි කියලා මෙනේ කරන්න කියෝ ගිරවට අද උනත් ගිරවට කතා කරවන්න පුළුවන් ඒ වගේ වගටත් හිතේ මේ <clears throat> පක්ෂියා මේ අට්ටි අට්ටි කියලා මෙනෙහි කරපු වචන පින්න බොහොම මහත්ඵල වුණා ගෞතම බුද්ධ ශාසන කාලේ මහාන වෙලා අත්‍යක භාවනා මෙනෙහි කරමින්ම මහරහත් භාවයට පත් වෙනවා. ඒ තරම් ප්‍රබලයි ධ්‍යාන අභිඥා උපදව ගන්න පුළුවන් භාවනාවක්. ඒක බොහොම සාර්ථකව කරගන්නට ඕන. අපේ ශරීරයේ ඇටකටු 300ක් පමණ තියෙනවා. ඒ ඇටකටු 300 පවතින්නේ කොහොමද? එකක් මත එකක් මත පිළිලා තියෙන කොහොමද කියන එක බලලා අත්තේමස්මින් කාය අත්තේ අත්තේමස්මින් කාය අත්තේ කියලා මෙනෙහි කරන්න තියෙන. හැබැයි පින්නතර ගුරුවරයෙක් නැතුව මේක මෙනෙහි කරන්න එපා. ගුරුවරයෙක් ගෙන් කර්මස්ථාන ලබාගෙන ළඟ ඉඳගෙන කළ යුතු මම මේක උගන්වන්නේ අද අනිත් භවන ඕන එකක් කරන්න මේ අට්ටික භවනාම නිකම් මෙනෙහි කළාට කමක් නැහැ දිගට ගෙන යන්න එපා ගෙනියනවා නම් ගුරුවරයෙක් ළඟ ඉඳගෙන අට්ටික භවනා කරන්න ඕන මුත ශරීර දෙස බලමින් කර සීවිතික භවනාව ගුරුවරයෙක් ළඟ ඉඳගෙන කරන්න ඕන නිසා මම මේ පාඩම අභ්‍යාසයක් වශයෙන් හැමෝටම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි හඳුරන්නේ මට ඇති වුණු පොඩි ගැටලුවක් පිළිබඳව යම් निराකරණය කර ගැනීමක් පැහැදිලි කර ගැනීමක් බලාපොරොත්තු වෙනවා. අනිකුත් භාවනා නම් ස්වාමීන් වහන්සේ සඳහන් කරා ඔබට ප්‍රගුණ කරන්නට හැකියාව තිබෙනවා තනිවම උවත්. නමුත් ඇයි මේ භාවනාව එසේ ප්‍රගුණ කරන්නට එපාය කියන කාරණාව ගුරුවරයෙක් සමග කරන්න කියන කාරණාව. ඔව් ඒක තමයි මේ ඇටසැකිල්ල ගැන හිතනකොට තමන නිතරම ඇටසැකිලි පේන්න පටන් ගන්නවා. ඒ ඇටසැකිලි පේන්න පටන් ගන්න තමන කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා අට්ටි අට්ටි අට්ටි කියලා මෙනෙහි කරනකොට හැම දෙයක්ම ඇටසැකිලිමින් පේන්න පටන් ගන්නවා. ඒතර ගුරුවරයාගෙන් උපදෙස් ගන්න ඕනේ ඇටසැකිලි නැති කරගන්නේ කොහොමද කියලා. ඒ උපදේශය නැතුව කරන්න අමාරුයි. ඒ නිසා ඒක බෑ කසිනත් ඒ වගේ. කසින භාවනා තියෙන ඒවත් ගුරු උපදෙස් නැතුව කරන්න තහනම් හැම තැනම කසින පේන්න පටන් ගන්නවා. මුත ශරීර ගැන හිතලා භාවනා කරනකොට ඒකත් ගුරු උපදේශ නොතිබුණොත් හැමතැන මුත ශරීර පේන. ඒතර බයටපත් වෙනවා. බයටපත් වුණාම කරදර වෙනවා. ඒ නිසා එය අභාවන අභ්‍යාසයක් විදිහට කරාට වරදක් නැහැ. ඉතාමත්ම පැහැදිලි අපේ හැඳුරුවනේ ඔබ අට්ටි භාවනාව මේ ආකාරයෙන් තනියම ප්‍රගුණ කරන්නට ගියොත් ඔබට බලන බලන තැන ඔබ දකින්න දකින්න කෙනා ඔබට ඇට සැකිල්ලක් වගේ පේන්න පටන් ගනී. ඒ බොහොම භයානක තත්ත්වයක් වෙන්න පුළුවන් ඔබේ පෞල් පරිසරය තුළ. ඒ නිසා තමයි අපි ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ගුරුවරයෙකු ළඟ තබාගෙන ගුරු උපදේශ මත මේ භාවනාව ප්‍රගුණ කරන්නට කියලා. යම් සිහිපත් කර ගැනීමක් දැනුවත් වීමක් වුණාට කමක් නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ කියා දෙන පරිදිම මේ භාවනා ප්‍රගුණ කරන්න කියන කාරණාවත් අපි ඔබට බොහොම අවධාරණයෙන් යුක්තව සිහිපත් කරනවා. අපේ හඳුන්නේ අට්ටික භාවනාව තුළ අන්තර්ගත කරුණු පිළිබඳව අපි කතා කරමු. ඔව් කාරුණික පින්වත්නි ඇට සැකිල්ල ගැනයි අපි භවනාවට ගන්නෙද බොහෝ දෙනේ බය ඇට සැකිල්ල දකින්න. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ඇඳේ යට පවතින ඇටකප. සාමාන්‍යයෙන් අපි හඳුන්නේ මේ අර අපි දන්නවා මේ දරුණු සංකේ අයව සංකේතවත් කරන්න හිස් කබලක් සහ ඇටකටු දෙකක් තිබෙන සංකේතයක් පවතින. එකක් තියෙනවා විස වස විස වර්ග. ඒ වුණාද සතුන්ගේ ඇටකටු ඇඳ යට තිබ්බ කියලා බය වෙන්නේ නැහැ. සමහරක් විට ගෙවල් වලත් අර මුව ඔළුව ආදී ඇටකටු සමාන් කරගෙන ඉන්නවා. ඒවා තියෙනවා. මිනිස් ඇටකටු තිබ්බොත් තමයි ප්‍රශ්නේ නැහැ. මිනිහලු ඉස්සෝ පලාතම් පාළු වෙලා යන කියලා තියෙනවා. සමහරක් මුත ශරීර වතු වල තමන්ගේ වත් වෙනව දාලා වතු පාළුවට යන මුතම ඒවට අමනුෂ්‍යෝ ග්‍රහණය වෙනවා. එතකොට ඒකෙත් වෙනම සොහනක් තියෙන සීවතිය කියන්නේ ඒකට සොහනේ තම්පත් කළා නම් ඔය කියන කරදර පීඩා නැහැ. බොහෝ දෙනෙකුට අද විපත් වෙලා තියෙනවා. තමන්ගේ ඥාතිවරු දෙමව්පියාදී නැති වුණාම අභාවයටපත් වුණා. ඒ මොත ශරීරය තමන්ම gedara ඉඩමේ වලේ දා ගන්නවා. ඒ වලේ දාගත්තම වෙන එක නරක දෙයක් නෙවෙයි. හොඳයි. නමුත් අමනුෂ්‍යෝ ග්‍රහණය වෙලා ඒ ගෙදරට බොහොම කරදර පීඩා වෙලා තියෙනවා. අහන්නක් තියෙනවා, දකින්නක් තියෙනවා. ඒ නිසා වඩාම හොඳ දේ තමයි මේ මුත ශරීරය ගෙදරින්ද බෙදා ගන්න එක නෙමේ. හැමෝටම පොදු සුසාන භූමියක් තියෙනවා. එහෙම නැත්නම් ආදානාගාරයක් අන්නේ කරලා නියන එක තමයි වැදගත්ම කාරණේ. එතකොට අද අපට අට්ටික භාවනාව තමයි තියෙන්නේ. ඇට සැකිල්ලට බය වෙන්න කාරණාවක් නැහැ. සම්බෝපමාරකෝම් බයයි මේක, තෙන් බය වෙන දෙයක් නැහැ. ඒ ඇට සැකිල්ල දිහා බලාගෙන අට්ටි අට්ටි කියලා මෙනෙහි කරන්නයි අද අපට අභ්‍යාසය තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපි විවාහයේ තිබෙනවා මේ බය වන්නට උනේ ඇත්තටම මේ මృత ශරීරයක් දැක්කම නම් බියක් ඇතිවන්න දෙයක් නැහැ. මොකද ඒ ශරීරය තුල ජීවත් වුණු කෙනා නැහැනේ. සාමාන්‍ය කිසිම පළක් ප්‍රයෝජනයක් නැති ශරීරයක්. අපි බිය වෙනවා නම් බිය වෙන්න ඕනේ ජීවත් වෙන මිනිසුන්ට කියලා. නමුත් ජීවත් වෙන මිනිසුන්ටත් වඩා මේ ඇටසැකිලි දැක්කහම තවත් බය වීම වැඩි වෙනවා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ සිහිපත් කළේ වැදගත්ම කාරණාවක් ඔබ ඔබේ ඥාතීන් ඔබේ දෙනෝපියන් ඔබේ ඉඩමේම ආදානය කරගන්නවට වඩා පොදු තැනක ආදානය කර ගැනීම තුළ බොහෝ ගැටලු වලින් ඔබට නිදහස් වන අවකාශය සැලසෙනවා. අපි හඳුන්නේ අද දවසේදී අපි කතා බහ කරන අට්ටික භාවනාව පිළිබඳව අට්ටික භාවනාව ප්‍රගුණ කරන ආකාරය පිළිබඳව අපි දැන් කතා කරමු. ඔව් දැන් අපි එහෙනම් මම මේ වගන්තිය කියවන්නම්. ඊට ඉස්සෙල්ලා අපි කලින් පෙර මෙන් භාවනා පූර්ව කෘත්‍ය සම්පූර්ණ කරලා අපි භාවනාවට බසිමු.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 විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු මොහෙින්ද දුරු මොහෙින්ද රාගාදී කෙලෙස් සතුරන් රාගාදී කෙලෙස් සතුරන් පුරන්න නසෝයින්ද නසෝහින්ද සංසාර චක්‍රයාගේ සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී අවිද්‍යා ආදී කෙලෙස් අරසිඳලෝහින්ද කෙලෙස් අරසිඳලෝහින්ද ආමිස ප්‍රතිපත්ති පූජාවන්ත ආමිස ප්‍රතිපත්ති පූජාවන්ත සුදුසුමෝහෙයින්ද රහසින්වත් පවක් නැති රහසින්වත් පවක් නැති අති පරිසුද්ධ సంతානයක් නැති හේයින්ද අති පරිසුද්ධ సంతානයක් නැති හේයින්ද අරහං නම් වනසේක අරහං නම් වනසේක මෙසේ අරහං ආදී මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ අනන්ත ගුණයෙන් සමන්වාගත සම්මා සම්බුද්ධ රත්නයට සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද මා जीवते करमि पूजा वेवा, पूजामि पूजा बेवा ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්බින්දිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි තම්බෝ විඤ්ඤෝ හේතේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විසින් ඔබ වහන්සේ විසින් ජයසිරි මහා බෝමෙඩදී ජයසිරි මහා බෝමෙඩදී අවබෝධ කොට වදාලා වූ අවබෝධ කොට වදාලා වූ සපරියාත්තික සපරියාත්තික නව ලෝකෝත්තර ශ්‍රී සත් ධර්ම රත්නය නව ලෝකෝත්තර ශ්‍රී සත් ධර්ම රත්නය මුලමෙද අග යහපත් බැවින්ද මුලමෙද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න ව්‍යංජන සම්පන්න ਸਰව සම්පූර්ණ ਸਰව සම් සම්පූර්ණ සුපරිසුද්ධ සුපරිසුද්ධ සාසන බ්‍රහ්මචර්යාව සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශවන බැවින්ද ප්‍රකාශවන බැවින්ද ස්වාක්කාත නම් වනසේක ස්වාක්කාත නම් වනසේක මෙසේ ස්වාක්කාත ආදී මෙසේ ස්වාක්කාත ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ අනන්ත ගුණයෙන් සමන්වාගත වූ ශ්‍රී සත් ධර්ම රත්නයත ශ්‍රී සත් ධර්ම රත්නයත මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ජීවිතයද මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අන්ත පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤං පින්තං ලෝකං සාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ බුදුන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියාවෝ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියාවෝ අස්ථාවය පුද්ගල මහා සංඝ රත්නය ආචාර්ය පුද්ගල මහා සංඝ රත්නය සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින්ද සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින්ද සුපතිපන්න නම් වනසේක සුපතිපන්න නම් වනසේක මෙසේ සුපතිපන්න ආදී මෙසේ සුපතිපන්න ආදී අනන්ත ගුණයෙන් සමන් වාගත වූ අනන්ත ගුණයෙන් සමන් වාගත වූ මහා සංඝ රත්නයට මහා සංඝ රත්නයට මම নমස්කාර කරමි මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා මාගේ নমස්කාරය වේවා යෝච ගරු භාවනියෝ භාවනියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්කමෝ වත්තාච වචනක්කමෝ ගම්භීරං ච කතං කත්තා ගම්භීරං ච කතං කත්තා නෝචත්තානේ නියෝජයේ නෝචත්තානේ නියෝජයේ සීලාදී ගුණයෙන් ප්‍රිය වූද සීලාදී ගුණ என் ගරු සම්භාවනීය වූද සිතෙහිම ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළුද නපුරු වචන ඉවසන සුළුද ගැඹුරු දහම් කතා කියා දෙන්නා වූද යඳුරු දහම් කතා කියා දෙන්නා වූද අස්මතානයෙහි නොයොදවා අස්මතානයෙහි නොයොදවා නිවන් මඟ යොදවන්නා වූද නිවන් මඟ යොදවන්නා වූද කල්යාණ මිත්‍රයන් වහන්සේ වහන්සේලාට කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මම নমස්කාර කරමි මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා මාගේ নমස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ සිත කය වචනයෙන් මා මගේ සිත කය වචන සිදුමෝ සියලු පමා වරදට සියලු පමා වරදට මත් සමාවන සේක්වා මට සමාවන සේක්වා ධර්ම රත්නයද ධර්ම රත්නයද සංඝ රත්නයද සංඝ රත්නයද ආර්යයන් වහන්සේලාද ආර්යයන් වහන්සේලාද කල්යාණ මිත්‍රයන් වහන්සේලාද කල්යාණ මිත්‍ර භික්ෂුතයන් වහන්සේලාද මට සමාවනසේක්වා මට සමාවනසේක්වා මම වෛර නොවෙම්වා මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා වෙම්වා මම සුවපත් වෙම්වා මාමෙන්ම මාමින් මාගේ හිතවන්තයෝද මාගේ හිතවන්තයෝද මදහත් වූවෝද මදහත් වූවෝද අහිතවන්තයෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන් මාමින් සියලු දෙවියෝද සියලු දෙවියෝද සියලු සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා කුණපයකින් සැදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ මාගේ ජීවිතය අනියතයි මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැර දමා ස්කන්ධ ලෝකය හැර දමා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා බුදු පසේ බුදු මහරහතන් භික්ෂුන් වහන්සේලා නිවේසනසේ නිවේසනසේ පැමිණ වදාලා වූ පැමිණ වදාලා වූ පරම රමණීය වූ පරම රමණීය වූ සාන්ති ලක්ෂණ වූ සාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයට නිර්වාණ අභය පුරයට සෝසේ පැමිණීම පිණිසම කුසේ පැමිණීම පිණිස මෙම දා මෙම අත්තික භාවනාව අත්තික භාවනාව හේතු වේවා හේතු වේවා වාසනාව වේවා සාදු සාදු අත්තේ ඉමස්මින් කායේ අත්තේ අත්තේ ඉමස්මින් කායේ අත්තේ අත්තේ ඉමස්මින් කායේ අත්තේ අත්තේ ඉමස්මින් කායේ අත්තේ අත්තේ ඉමස්මින් කායේ අත්තේ අත්තේ ඉමස්මින් කායේ අත්තේ දෙතිස් කුණපය කුණපයකින් සැදුනාවෝ කිසි කුණපයකින් සැදුනාවෝ මේ කයෙහි කයෙහි තුන්සියයක් පමණ වූ සියයක් පමණ වූ ඇත කටුනම් ඇත කටුනම් කුණප කොටසක් ඇත්තේය කොටසක් ඇත්තේය මේ කයෙහි ඇත කටු කයෙහි ඇත කටු වර්ණයෙන් අප්‍රසන්න වර්ණයෙන් අප්‍රසන්න ප්‍රසන්න සුදු පාට ඇත්තාහ සුදු පාට ඇත්තාහ සතහනින් සතහනින් නානා සතහන් ඇත්තාහ නානා සතහන් ඇත්තාය මේ කයෙහි වනාහි මේ කයෙහි වනායි අක්නට සූසතකේ අක්නට සූ සූසැටකි පායට සූසැටකි ආයට සූසැටකි මාංශ නිස්සසිත මාංශ නිස්සසිත ඇත කටු සූසැටකි ඇත කටු සූසැටකි ග්‍රීවා ඇත හතකි ග්‍රීවා ඇත හතකි හනු ඇත යුගලයකි හනු ඇත යුගලයකි නා නැත කතු වනාහි පුරුක් නැත කතු වනාහි පනා බෙර වැනි සතහන් නැත්තාහ පනා බෙර වැනි සතහන් නැත්තාය පිටිපා ඇත වනාහි පිටිපා ඇත වනාහි තැලෝ නැත පිහිටි තන වනාහි පතුයවත් නොකරන ලද පතුයවත් නොකරන ලද ඉන්දි බොඩයක් වැනි සටහන් ඇත්තාහ ඉන්දි බොඩයක් වැනි සටහන් ඇත්තාය මහත් ජංගායත වනාහි මහත් ජංගා ඇත වනාහි මලානික සර්ප පින් මලානික සර්ප පිටක් වැනි මලානික සර්ප පිටක් වැනි සතහන් නැත්තාහ සතහන් නැත්තාය අනුජංගා ඇතවනාහි අනුජංගා ඇතවනාහි උඩා දුනු දණ්ඩක් වැනි උඩා දුනු දණ්ඩක් වැනි සතහන් සටහන් නැත්තාහ සටහන් නැත්තාහ ධන ඇත වනාහි ධන ඇත වනාහි එක් අතකින් ගෙවි ගිය එක් අතකින් ගෙවි ගිය හැඳි පියල්ලක්ම වැනි සටහන් නැත්තාහ හැඳි පියල්ලක් වැනි සටහන් නැත්තාය ධන ඇත කෙරෙහි ජංගා ඇත ධන ඇත කෙරෙහි ජංගා ඇත පීති තන වනාහි පීති තන වනාහි අතිශයින් තියුණු අග ඇති අතිශයින් තියුණු අග ඇති ගව අඟක් වැනි සතහන් ඇත්තාහ ගව අඟක් වැනි සතහන් අරහන්නත්කාය කලවා ඇත වනාහි කලවා ඇත වනාහි නොසම කොට සසින ලද සම කොට සසින ලද වේ පොරෝ දන්දක් වැනි වේ පොරෝ දන්දක් වැනි සතහන් ඇත්තාහ සතහන් ඇත්තාය කලවා කලවාට කෙරෙහි කලවාට කෙරෙහි පිහිටීමට පිහිටීමට සමීපතන වනාහි සමීපතන වනාහි ක්‍රීඩා ගෝලයක් වැනි ක්‍රීඩා ගෝලයක් වැනි සතහන් ඇත්තේය සතහන් ඇත්තේය කලවා ඇත කලවා ඇත කටි ඇත කටුහා කටි ඇත කටුහා සම්දි ඌතන් වනාහි සම්දි ඌතන් වනාහි මුදුනින් සිඳින ලද මුදුනින් සිඳින ලද මහා දුඹ ගෙඩියක් වැනි මහා දුඹ ගෙඩියක් වැනි සතං ඇත්තා සටහන් නැත්තා වෙන්කොට ගන්නා ලද වෙන්කොට ගන්නා ලද කටයට කතු යුගලය වනාහි කටයට කතු යුගලය වනාහි කම්මල් කුළු ගෙඩියක කම්මල් කුළු ගෙඩියක බැඳී යකඩ වලලෝ බැඳී යකඩ බලු වැනි සටහන් නැත්තාහ වැනි සටහන් නැත්කාය පිට කොඳු ඇට කෙලවර පිට කොඳු ඇට කෙලවර පිහිටි ආනිසද ඇට වනාහි ආනිසද ඇට වනාහි යටි කුරු කොට ගන්නා ලද යටි අකුරු කොට ගන්නා ලද සර්ප පෙනයක් වැනි සතහන් ඇත්තේ සර්ප පෙනයක් වැනි සතහන් ඇත්තේ සත්තනක පිහිටි ලොකු කුඩා සත්තනක පිහිටි ලොකු කුඩා ඉදොරුද ඇත්තාහ ඉදොරුද ඇත්තාහ පිට කටු ඇට දහත වනාහි හිත කටු ඇට දහත වනාහි ඇතුල් පැත්තෙන් එක පිට එක හකුලා ඇතුල් පැත්තෙන් එක පිට එක හකුලා තබන ලද තබන ලද සුදු ඊයම් පටි පෙලක් වැනි සුදු ඊයම් පටි පෙලක් වැනි සතහන් ඇත්තාහ සතහන් ඇත්තාහ පිටි පැත්තෙන් වනාහි පිටිපැත්තෙන් වනාහි වට්ටි වට්ටනානම් වූ වට්ටනානම් වූ ඇතවලක් වැනි සතහන් ඇත්තාහ ඇතවලක් වැනි සතහන් ඇත්තාය අතරතුර කියත් දත් වැනි අතරතුර කියත් දත් වැනි කටෝ දෙක තුන බැගින් පිහිටා ඇත්තා වදාළාහ දෙක තුන බැගින් පීතා ඇත්තාය පරාල ඇට 24 අතුරෙන් පරාල ඇට 24 අතුරෙන් නොපිරිපොන් පරාල ඇට කටු අනාහි නොපිරිපොන් පරාල ඇට කටු වනාහි පිරිපොන් දැකැති වැනි සතහන් නැත්තාහ පිරිපුන් දැකති වැනි සතහන් ඇත්තාය නොපිරිපුන් දෑ කැටි වැනි සතහන් ඇත්තාහ නොපිරිපුන් දෑ කැටි වැනි සතහන් ඇත්තාය පිරිපුන් පරාල ඇටවනාහි පිරිපුන් පරාල ඇටවනාහි පිරිපුන් දෑ කැටි වැනි සතහන් ඇත්තාහ පිරිපුන් දෑකැතිවැනි සටහන් ඇතිකාය සියලු පරාල ඇත කටු විසි හතර වනාහි සියලු පරාල ඇත විසි හතර වනායි පියාපත් විහිදුවාගත් පියාපත් විහිදුවාගත් සුදු කුකුලකුගේ පියාපත් වැනි සුදු කුකුලෙකුගේ පියාපත් වැනි සතහන් ඇත්තාහ සතහන් ඇත්තාහ උර ඇත දාහතර වනාහි උර ඇත දාහතර වනාහි දිරාපත් නෝරිය මෙදිරියක් දිරාපත් නෝරිය මෙදිරියක් හේවත් හේවත් කරා කරත් අඹරාවක් වැනි කරත් අඹරාවක් වැනි සතහන් ඇත්තාහ සතහන් ඇත්තාහ පපු ඇට කටු වනාහි පපු ඇට කටු වනාහි හැඳි පත්තක් වැනි සතහන් ඇත්තේය හැඳි පත්තක් වැනි සතහන් ඇත්තේය වත්තේය අකුවට යුගලය වනාහි අකුවට යුගලය වනායි උඩාත් දණ්ඩක් වැනි උඩා අත් දණ්ඩක් වැනි සතහන් ඇත්තාහ සතහන් ඇත්තාහ පතුවට යුගලය වනාහි පතුවට යුගලය වනාහි වනාහි එක් අතකින් ගෙවි ගිය එක් අතකින් ගෙවි ගිය පැරණි සිංහල උදළු තලයක් වැනි පැරණි සිංහල උදළු තලයක් වැනි සතහන් ඇත්තේය සතහන් ඇත්තේය බාහුවට යුගලය වනාහි බාහු ඇත් කැත යුගලය වනාහි කැදපත් මිටක් වැනි කැදපත් මිටක් වැනි සතහන් නැත්තේය සතහන් නැත්තේය අග්‍රබාහෝ ඇත යුගලය වනාහි අග්‍රබාහු ඇත යුගලය වනාහි සල්ලං කුර කඳ වැනි සල්ලං අංකුර කඳ වැනි සතහන් ඇත්තේය සතහන් ඇත්තේය මණික් කටු ඇත වනාහි මණික් කටු ඇත වනාහි එකට අලවා තබන ලද එකට අලවා තබන ලද සුදුයි යම් පතක් වැනි සුදු යම් පතක් වැනි වැනි සතහන් ඇත්තේය සතහන් ඇත්තේය පිටියත් නැත වනාහි පිටියත් නැත වනායි තලෝහාතාවාරිය තලෝහාතාවාරිය අල රසක් වැනි සතහන් ඇත්තේය අල රසක් වැනි සතහන් 嗯。 ගොඩ වලලු තෙලක් වැනි සතහන් ඇත්තේය තෙලක් වැනි වලලු සතහන් ඇත්තේය යත හකෝ ඇත වනාහි යත හකු ඇත වනාහි කම්මල් කුළු ගෙඩියෙහි කම්මල් කුළු ගෙඩියෙහි බැඳී යොතක් වැනි බැඳී යොතක් වැනි සතහන් නැත්තේය සතහන් නැත්තේය උඩෝ අකුවට වනාහි අකුවට වනාහි ඔක් දඬු සසින ලද දඬු සසින ලද සතක් වැනි සතහන් නැත්තේය සතක් වැනි සතහන් නැත්තේය නාසායත සා ඇත ඇසුම් ඇත කටු අනාහි ඇසුම් ඇත කටු අනාහි මද ඉවත් කරන ලද මද ඉවත් කරන ලද ලාතල් ඇත වැනි ලාතල් ඇත වැනි සතහන් ඇත්තේය සතහන් ඇත්තේය නලල් ඇත වනාහි නලල් ලෙට වනායි යටි කුරුව තබන ලද යටි කුරුව තබන ලද සක්කල් කබලක් වැනි සක්කල් කබලක් වැනි සතහන් ඇත්තේය සතහන් ඇත්තේ පන්සිලොත කතුවන කරන වෑමියන්ගේ කරන වෑමියන්ගේ පුර කෝසයක් වැනි පුර කෝසයක් වැනි සතහන් ඇත්තේය සතහන් දිරාපත්නෝ දිරාපත්නෝ පැරණි ලබු කබල් වැනි සතහන් නැත්තේය පැරණි ලබු කබල් වැනි සතහන් නැත්තේය දිසාවසයෙන් දිසාවසයෙන් ඇත කටු සියල්ල ඇත කටු සියල්ල උඩ යට දෙදිසා වෙහි පිහිටියාහ උඩයට දෙදිසා වෙහි පිහිටියාය පිහිටි තන් වශයෙන් පිහිටි තන් වශයෙන් අවිශේෂයෙන් අවිශේෂයෙන් සකල ශරීරයෙහි සකල ශරීරයෙහි පිහිටියේය පිහිටියේය විශේෂයෙන් වනාහි විශේෂයෙන් වනාහි කබල් ඇත කතු හිස් කබල් ඇත කතු ග්‍රීවා ඇත කතු මත ග්‍රීවා ඇත කතු මත පිහිටා ඇත්තේය පිහිටා ඇත්තේ ග්‍රීවා ඇත කතු ග්‍රීවා ඇත කතු පිට කතු ඇත මත පිට කතු ඇත මත පිහිටා ඇත්තේ ඇත්තේය හිතා ඇත්තේය පිට කටු ඇත පිට කටු ඇත කටි ඇත මත පිහිටා ඇත්තේය කටි ඇත මත පිහිටා ඇත්තේ කටි ඇත කටු කටි ඇත කටු කලවා ඇත මත පිහිටියේය කලවා ඇත මත පිහිටියේය කලවා ඇත ඇට කටු කල්වා ඇට කටු ධන ඇට කටු මත පිහිටියේය ධන ඇට කටු මත පිහිටියේය ධන ඇට කටු ධන ඇට කටු ජංගා ඇට කටු මත පිහිටියේය ජංගා ඇට කටු මත පිහිටියේය ජංගා ඇට කටු ජංගා ඇට කටු ගොප්මැත මත පිහිටියේය ගොප්මැත මත පිහිටියේය ගොප්මැත කටු ගොප්මැත කටු පායත මත පිහිටියේය පායත මත පිහිටියේය පරිච්ඡේද වශයෙන් පරිච්ඡේද වශයෙන් 180ක් පමණ 180 සූවක් පමණ සන්දියෙන්ද සන්දියෙන්ද උඩින් සමෙන්ද උඩින් සමෙන්ද මසින්ද මසින්ද සරසින් ඕනෝන්ගෙන්ද සරසින් ඌනොවුන්ගෙන් පිරිසිඳීම් ඇත්තේය පිරිසිඳීම් ඇත්තේය අත්ථේහි මස්මින් කායේ අත්ථේ අත්ථි මස්මින් කායේ අත්ථි අත්ථේහි මස්මින් කායේ අත්ථේ අත්ථි මස්මින් කායේ අත්ථි අත්තික භාවනාමය කුසලය අත්තික භාවනාමය කුසලය චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම අවබෝධ කර ගැනීම පිණිස හේතු වේවා අට්ටික භාවනාවයි සම්පූර්ණ කළේ. ඒ අට්ටික භාවනාව පින්නතුල්ලාට යටිපතුලේ පා ඇඟිලි පටන් හිස මුදුන දක්වා නලල් හිස් මුදුන් ඇට දක්වාම තියෙන ඇට 300ක් ඒ කවර කවර තැන්වල පිහිටන්නේ කවර ස්ථානයක් මතද පිහිටන්නේ කියන කොටස් ටික ඉදිරිපත් කළේ ඒ නිසා වෛද්‍ය විද්‍යාව හදාරන අයට නම් ඊටාම පහසුවෙන් ඒ යටකටෝ පවතින ක්‍රමේ පිහිටා තිබෙන ක්‍රමේ දැනගන්න ලේසි. ඒ නිසා අපි දැන් මෙතන ලොකු විශාල අභ්‍යාසයකයි යෙදුනේ. අපේ ශරීරය යටකටු පිහිටා තිබෙන්නේ කොහොමද කීයේ කීයේ තියනවාද කියන එක තමයි මේ භාවනා පාඩමට අපි අදාළව කටයුතු කළේ. එනිසා පින්නතොල්ලා මේ අට්ටික භාවනාව හොඳට ඉගෙන ගන්නට ඕන මෙනෙහි කරන්න ගුරු උපදෙස් ලබාගෙන බණ භාවනා කටයුතු සම්පූර්ණ කරන්න ඕන මේ වකවානුව තුර සද්ධාය නාමෙන් අපි මේ ජීවිතයට අප්‍රමාණ පිනක් ලැබුණා. ඒ ලැබෙන පින කාටවත් අහෝසි කරන්න බෑ. මෙලොව යහපත සලස ගන්න පුළුවන්. සංසාරයේ සුගතියක ඉන්න පුළුවන්. මහා බුද්ධියක් ලබන්න පුළුවන්. අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. එහෙම කල්පනා කරගෙන මේ අට්ටික භාවනාව තුළින් දැනිත කරගනු ලැබූ පින මේ භාවනා පාඩමේ දායකත්වයෙන් දරුවෝ පින්නතුල්ලාටත් ඒ පින්නතුන්ලාගේ නමින් පරලෝකයේ ඥාතීන්ටත් මෙලව යහපත සසර සුගතිය සා නිවන් සැප ලැබේවා දෙවියන්ටත් ිතා හිතම දහස් සෑම සත්නදන් නිවන් සම්පත් ලැබේවා බෞද්ධා නාලිකාවේ ගරු සභාපති ස්වාමින් වහන්සේටත් කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සම්පත් සැලසෙලා මේ ආගමික සේවය තව තවත් උදාාර ලෙස කරගෙන යන්නට වාසනාව පහසු දිහෙරන සැලසේවා ඒ වගේම මේ සාකච්ඡාවද සහ සම්බන්ධ වන නුවන් තරුණ මහත්මයාට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝාස ලැබේ. තව තවත් මේ ආගමික ජාතික කටයුතු කරන්න වාසනාව ලැබේවා දියුණුවක් වේවා. ඒ වගේම මේ භාවනාවට සම්බන්ධ මේ සදහවත් සිරු දනාතම දුක් නිරෝගී සම්පත් දීර්ඝවස ලැබේවා අසනීප පුරු පන්දරවාදී සංසිදේවා සමත භාවනා විපස්සනා භාවනා නෝන දියුණු වේවා හැමදෙනා සිතන පතන යහපත් ප්‍රාර්ථනා මුදුන්පත් වේ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සුපින්නතුනේ අපි අද දවසේදී සාකච්ඡා කරන්න තියදුනේ අට්ටික භාවනාව පිළිබඳව මෙතෙක් අප පවත්වාගෙන ආ භාවනා ක්‍රම වලට අනතුරුව අලුත් නැව මාතෘකාවක් වශයෙන් තමයි අපි ඔබට අට්ටික භාවනාව හඳුන්වා දුන්නේ. ඒ අනුව අට්ටික භාවනාවේ අපේ ශරීරය තුළ අන්තර්ගත වෙන මේ අස්තීන් පිළිබඳව අපි කලින් ධාතු මනසිකාරයේදී ඔබට මේ අස්තීන් ගැන සඳහන් කළා අස්තීන් 300ක් තිබෙන බව. ඒ නිසා ඒ පිළිබඳව තමයි මෙනෙහි කරමින් මෙම භාවනාව සිදු කරන්නේ. මෙහිදී ස්වාමීන් වහන්සේ මේ සටහන් කළ කාරණා මම හිතන්නේ අපි මීට පෙර කාර සාකච්ඡා කළ වැඩසටහන් වල ග්‍රන්ථයන් නිකුත් වීමෙන් අනතුරුව මෙම අට්ටික භාවනාව අන්තර්ගත වන යම් කොලයක් කොලයකට නගා වූ අපිට දෙන්න පුළුවන් වෙයි මේ කාරණාවන් නුදුරු අනාගතයේදී අපි මේ කාරණාවත් ඔබට ළඟා කරන්නට අට්ටික භාවනාව ඒ අඩංගු කරුණු අන්තර්ගත කොලයක් ඔබට ලබා දෙන්නටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපේ හඳුරුනේ අවසාන වශයෙන් තව විනාඩි දෙක පමණ කාලයක් තිබෙන්නේ මේ ලබන සතියේදී අපි කතා බහ කරන මාතෘකාව පිළිබඳව යම් සිහිපත් කිරීමක් කරමු. බොහෝ දෙනෙල්ලීමක් තියෙනවා. ආනාපාන සති භාවනාවයි සක්මන් භාවනාවයි කරන්නේ ඊට පස්සේ තුනුරුවන්ගේ ගුණ බොහෝ දෙනෙක් කියලා නැවත කළොත් හොඳයි කියලා බොහෝ දෙනෙක් ශ්‍රවණය කළේ නැහැ කියලා භාවනාද සපන්තිර සම්බන්ධන මෑතක ඉඳලා කියලා අපි ඊළඟට ඒ සම්බන්ධය බලනවා එලපති ආනාපාන සතියයි සක්මන් භාවනාවයි කොහොමද කියලා සක්මන් කරන්නේ කොහොමද කියන එක අපි ඒක පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා ඒක කවුරුත් බලාපොරොත්තු වෙමින් ඉන්න ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව. ඉතින් ඔබට ලබන සතියේදී භාවනා වැඩසටහන නරඹන්නට කියන ශ්‍රීපත් කිරීම කරන ගමන් අපි අද දවසේදී භාවනා වැඩසටහනින් ඔබෙන් සමුගන්නවා. අද දවසේදී තත්කල ආරාධනාව පිළි අරගෙන මෙම මෙදිරියට වැඩම කොට වදාළ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝම වංශ අපේ ස්වාමීන් වහන්සේට මෙවැනි ආගමික ශාසනික සේවාවන් තවත් බොහෝ කලක් ඉස්තරින්ද කරන්නට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා සාදු නාද දෙමින් අපි ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාව සමගින් සුපින්නතුනි අපි අද දවසේදී භාවනා වැඩසටහනින් ඔබෙන් සමු ගන්නවා. ඔබට සම්මා සම්බුදු සරණයි.